දින සාකච්ඡාවේ භාවනා විකාශන අවශ්‍ය වන ආංග දෙකක් වූ සීල සම්මදේ හා සත්සම්මදේ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා අද අප කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අපේ භාවනාවට ඉතාමත් අවශ්‍ය වෙන කන්දේ සම්මදේ පිළිබඳවයි. කන්දේ කියන්නේ අදහස ශාන්තිය ඉවසීම කියන එක. මේක අපේ භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඒ වගේම අපේ ජීවිත අනුපතනයෙන් තොර වෙන සාධන විදිහට සාමදානයේ සත්‍යයෙන් ගත කිරීමට ඉතාම මහෝපකාරී වෙන ධර්මයක්. ඇත්ත වශයෙන්ම අපේ ජීවිතයේදී අපට අත්දැකීමට සිදුවන බොහෝ අනුකත දුක් දුක්ඛයට ආරම නියම නොසතුටකම් අමනාපකම් ආදී බොහෝ ධර්ම ඇතිවන්නේ අපේ කියන නොයෙසිලිකම නිසා ඉවසන්නේ නැත්කම නිසා. හැබැයි මේ ඉවසීම අපේ ජීවිතයට එකතු කරගත්තා නම් අපට ඇත්ත වශයෙන්ම සතුටින් අපේ ජීවිතය ගත කරන්නට පුළුවන්. අනිත් අතට ඉවසීම පුරුදු නොකොට නොවැළැස්වීමේ කටයුතු කිරීම නිසා වැඩිපුරම අපේ සිත් තුළ පහළවන්නේ අකුසල සංස්කාරය. ඒ නොවැළැස්වීම නිසා පහළවන අකුසල සංස්කාරය වලින් අපේ සසර ගමන දික් වෙන විශේෂයෙන්ම අප සතර ආපාදිතේ හත් වෙනවා. අපගේ ඇස කන නාසය දිව ශරීරය මනස යන ඉන්ද්‍රයන්ට හමුවන හමුවන අරමුණු තුළින් අපට මේ ගැටීම සමහරට ඇතිවන්නට පුළුවන් නැත්නම් සමහරට ඇලීම ඇතිවන්නට පුළුවන්. කවර අනිච්චෝ අසංසෝ නැත්නම් අමනාපෝ අප්‍රියෝ අරමුණක් ලැබුණත් ඒ අරමුණ කෙරෙහි මැදහත් සිටීමට අවශ්‍ය වෙනා භවනායෙන් දිනුවක් ලැබීමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් එසේ කළ යුතු වෙනවා අපේ ජීවිතය සාර්ථකව වෙන සතුටින් ලෙස ගෙනියෑමට සැපවත් ලෙස ගෙනියෑමට මේ ධර්මය මහෝපකාර වෙනවා. කන්තේ සරවණ සපෝ දෙකකා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පාඩය ඉවසීම තමයි උතුම්ම තපස. අපේ බුදුරජාණන් වහන්සේ සමණක් නෙවේ, සාර්ථක බුදුරජාණන් වහන්සේ සමණක් නෙවේ. අතීතයේ පහළ වූ සෑම විඥාන මහත්යලමක් සිටීමන මේ පාඩේ විසින්ම වදාළ මතුබුදු වන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ විසින් මේ කාන්තේ පරමන්ත පොතේකාය විසින් උතුම් තාක්ෂ දෙන ධම්මපදයේ දේශනා කොට වදාරනවා. අපේ භවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමට අපි විශේෂ කරුණු අවශ්‍යයක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න දේශනාවක් අදාළ කරනවා. විතර දෙක්ෂේ දෙක්කෝ අමෝහතේ චිත්තස්ස උන්හස්ස විකස්සාය විපාසාය දර්ශනතර වාකාකතේ සම්පස්සාන දුරුස්ථාන දුරාගතාන වචනපතාන උප්පන්නානකාරීකාන වේදනාන දුක්ඛාන තික්ඛාන කරාන උපස්ථාන අකල්තාන අමනාපාන පාණ්ඩාන අශීවාසිත දාතු හොතියේ මේ බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර පාඨය. මේ පාඨමේ යෝගාවචරේ කමෝපෝතී සීකස්ස සීතල ඉවසන්නට පුරුදවන්නට ඕන. විශේෂයෙන්ම මේ සති භාවනාවට සහභාගී වෙන අය මෙම ධර්මශාලාවට පැමිණ උදේ පාන්දර තුනමාරට පමණ භාවනා කිරීම. සමහරවිට පෙරතුනේ. මේ සීතලට සීතල උසුලන්නට බැරිලයි ඒ නිවසන්නේ නැති අයට අර තුනම මාර්ගයල නැත්නම් තුනට කොහොමද කියන්නේ මේ ස්ථානයක භාවනා කරන්නට බෑ. මොකද සීතල චෝරුත් දෙන්නේ නැහැ සීතල ඉවසන්නේ නැහැ. අපි මේ සීතල ඉවසන්නට පුරුදු වන්නට ඕන. සමහරව දිනුමස්ස මේ උණුසුමක් ග්‍රීස්මයක් අපි ඉවසන්නට ඕන. විශේෂයෙන්ම මෙතන මේ විදුලිය විදුලි තුනක් පසු මේ විදුලි කාන්තාව ක්‍රියාත්මක වන්නේ නැති මේ අය නොයෙක් ආකාරයෙන් සිවිදී දරනවා. අපිට උස්නාය අපිට ධාර්මය දාන අපිට භාවනා කරන්න බැහැ. නොයෙක් ආකාර විතරක්ෂ කරුණු හිත තුළින්ම තියෙනවා. භාවනාවෙන් ඈත් කරගැනීමට මා බලන්නේ හිත තුළින් අත්වන්නේ ඒක හඳුනාගන්නේ. එබැවින් අපි මේ උස්නේ උපසන්නට පුරුදු වන්නට ඕන. අර යෝනසනාවල පුරුදු කියලා හඳුන්වලා තියෙන ආකාරයක් නැත්නම් දහවල් 12 විතර දිවි අවුමේ සේවනා තිබෙද්දී එතනට ගිහින් භවනා කරන්නට ආසනේ පනවල මෙතන ඉඳගෙන වාඩි වෙලා භවනා කරන දුක වෙනස් සාමූල කෙනෙක්. ගහක් යට සෙවණේ ඉඳගෙන කතා කරන ස්වාමීන් වහන්සේ මෙතන හරි තේසිලා මෙතන සෙවණයි. මෙහාට වඩින්න භවනා කරන්න පුළුවන්. ඔය උස්නයි. එතකොට එහාම කියනවා මේ තියෙන උස්නේ නිසාමයි ඇවිත් මම මෙතන වාඩි වෙන්නේ. අපායේ ගින්දර නීති වැඩි බොහෝම සැරයි. ඒ අපායේ නිවීමටයි මා මේ උත්සාහ කරන්නේ කියන්නේ එක්කම වාරවිලා මේ ප්‍රශ්නය භාවනා කළා. අර සිසිල් තැනක සිටලා භාවනා කිරීමට පුළුවන්කම තිබෙද්දී විදි අවයේ පිච්චි පිච්චි භාවනා කිරීම ප්‍රඥා රෝචරය කියලා මා කියනවා නෙවෙයි. නමුත් අපි ඉවසීම ඉවසන්න ඕන උස්නේ සමෝහෝතේ උන්නහස්ස සමෝහෝතේ විකට්ඨාය පිපාසාය සාපිපාසාය සම්නදස්සෝන විශේෂයෙන්ම මේ කිමාසයට දැනෙන දැන කෙනෙකුටම වාගේ සාපිපාසාව නම් දුකක් ඇති නොවනවා වෙන්නට පුළුවන් නමුත් විශේෂයෙන් මතක තබා ගන්න ඕන අපි භාවනා කරන විට සමානයිට අපේ හිත බොහෝම සමාධිමත් වෙලා භාවනාවේ සාර්ථක ප්‍රතිඵල ගැනීමට පුළුවන් අවස්ථාවක ඔන්න විලම්පත ගැනීමට මෙතන මේ සීලෝනාම කරනවා. නැත්නම් දානය ගැනීමට සීලෝනාම කරනවා. අපිට ප්‍රසාසාව තිබෙන අපට බැලගෙන තිබෙනවා. එසේ වුවත් අපේ භාවනාව සාර්ථකව දිනෙ පිළිගෙන යනවා නම් ඒ අවස්ථාවේ අර එක දාන වේල පැත්තකට අයින් කරලා අපේ භවනාවේ අප නිරතවන්න ඕන. විපාකා පැත්තකට පැත්තකට දමලා නිලම්පක කෝපය වගේ නෙවෙයි අපේ භවනා කියන්නේ. ආකයන් වතුර ටිකක් මොහොත්සාවවත් වෙන නැති කිසි පොරවන්න ඕනේවා. ඒවා නෙමෙයි සංකේ තියෙන අපේ භවනාවේ සාර්ථක ප්‍රතිපල ගැනීමයි ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා භාවනාව හොඳට පිළිගෙන යනවා නම් සිත හොඳට සමාධිමත් වෙගෙන යනවා නම් ඒ අතර ප්‍රකාරය තුළදී ඒ සිතින කාලය තුළදී අපි ඊළඟට ගැනීමට නැත්නම් ආහාර ගැනීම සීල ගැටුවා. ඒකේ නොකටව භාවනා කිරීම සුදුසුයි. එහෙමයි බොහෝ තැන්වල භාවනා සම්මස්ථාන දෙන දුරු සම්මස්ථානාචාර්යයන් මහත්සේලා කටයුතු කරන්නට කියා අනුදැන බදාගන්නවා. එම නිසා විශේෂයෙන්ම මේ උපස්ථාවකය දැනගන්න ඕන ඒක මතක තබා ගන්න. මොකද භාවනා කරන කෙනෙක් ගා පිළිමන විලම්භත ගන්න විලම්භත ගන්න කියලා කතා කරන්න එපා. මේ දාන ගන්න නැතිකින් නැතිකින් කියලා කතා කරන්න එපා. එයා ගන්නවා විලම්භත දෙක බව, එයා ගන්නවා දානෙ දෙක බව. භාවනාව හොඳින් කරගෙන යන කෙනෙකුට ඒ හොඳින් කරගෙන යන්නේ අවස්ථාව ලබා දෙන්නේ. සමෝහවතේ එකච්ඡාය ප්‍රකාශාය මෙලකින් එකච්ඡා ප්‍රකාශා ආපිකාශා තුලින් අපි කටයුතු කරන භාවනාවේ සාර්ථකත්වයට වඩ නෙලා ගැනීමට සමෝහවතේ ධනසමස්ත වාසාපදයෙන් සම්පස්සාන මෙසිමඳුරු වූදුරු මෙසිමඳුරු වල සත්තුන් ලැබෙන පීඩ ආදී අපි ඉවසන්නට පුළුවන් බොහෝ දෙනෙක් නමුත් නැතිනම් කතා කරනවා මනුස්සන්ගේ පීඩාව නිසා සබහානා කරන්න බැහැ කියලා. විශේෂයෙන්ම ශාස්ත්‍රීයයි. අපි ඉවසන්නට පුරුදු වන්න ඕනේ නැතිනම් දුවදොල. සමහර විට නැත්නම් බොහෝ විට වරක් මඳුරේ ඉන්නකොට අපි ඉවසනවා. ඌ එළවෙනවා. දෙවරක් තුන්වරක් ඉවසනවා. හැබැයි හතර පස්වෙනි වතාවට ඉංග්‍රීසියට විදින්නට පටන් ගන්නකොට අපේ ඉවසීම ඈතට යනවා. අපිට ඒකවල දෝමනස්යක් ඇති වෙනවා. ඉතින් මේ දෝමනස්යේ දැනිත කර ගැනීම කියන්නේ අපි ව්‍යාපාද ජීවනයේ යටවීම. අපි මේ ගමන් කරන්නට යන්නේ නීවරණ ප්‍රහාණය කිරීම සඳහා ඒ කිරීමට නම් නීවරණ යටපත් කරගෙන යටපත් කරගෙන කටයුතු කරන්නට ඕන. මේ විදිහට මේවා ඉවසන්නට පුරුදු වෙන්නේ නැති කෙනෙක් ඇත්ත වශයෙන්ම භාවනාව කියනවා සාර්ථක වශයෙන් භාවනාව කරන්නට බෑ. මොකද සමහරට නැස්මතුරු කන්නේට ඇතින් නැගිටලා වෙන තැනකට යනවා ඒකවත් නැස්මතුරු කනවා. ඉතින් තව තැනකට යනවා. ඊට පස්සේ මේ නැස්මතුරුවා නිසා මට භාවනා කරන්නට බෑ කියලා තමන්ගේ වරද නැස්මතුරුවා පිට පවරලා තමා ගැලවෙන්නට බලනවා. එහෙම මේ කටයුතු කරන්නේ කටයුතු කරන්නේ පාවා. මේ වරදා ජීවිතයක එකතු කරගත යුතු ධර්ම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළනවා කමෝ මොටි දුක්ඛාන දුකවතාන වචන කතාන මේ අපට ඇහෙන්නට ලැබෙන අනේකාකාර අපේ ශිෂ්‍යදින වචන. සමහර වෙලාවට අපි සමච්චලයට බඳුන් කරන වචන. සමහර විට ඇස් හසු වෙන විවිධ සහල්. සමහර විට දෝෂාරෝපණ සමහරට නින්දා මෙවැනි නොයෙකුත් දේවල් අපට අහන්නට ලැබෙනවා. ඒවා සමහර කෙනෙක් කාලය අකාලය බලන්නේ නැතුව කියන්නේ සුදුසු කාලයක් සුදුසු කාලයක් කියලා සිතන්නේ නැතුව. සමහර කෙනෙක් කියන්නේ සම්පූර්ණයෙන්ම අභූත කාමයක් සත්‍ය කාමයක් නොවන්නට පුළුවන්. තවත් කෙනෙක් සමහර විට දෝෂයෙන් බවට දාමයකට කරනවා වෙන්නට පුළුවන්. තවත් කෙනෙක් සමහරට සැදපහසු විදිහට මේ කියනවා වෙන්නත් පුළුවන්. නැත්නම් විශේෂ අපගේ අනත්යක් බලාපොරොත්තු වෙන මෙලෙස කියනවා වෙන්නත් පුළුවන්. කවර හේතුවක් වලින් කවර ආකාරයෙන් කවර කෙනෙක් අපට වචන පිටකරක් මෙවැනි අප උපෝප කරන වචන අපේ සිත් නිරසුදුපත් කරන වචන අපි ඉවසන්නට පුරුදු වන්නට ඕන. මේ ඉවසීම පුරුදු කිරීම තුළින් අපේ ජීවිතයක් සාර්ථක වෙනවා. භවනාස්නාත් වෙනවා. අපට ඉවසීමට නොහැකිදෙන්නේ අන් අයගේ වචන අනුකූලවක් නිසා නෙවෙයි. මේ වචන අහ පිට වෙන වචන අහන්නේ මම කියන වැරදි අවබෝධය තිබෙන නිසා. ඇත්ත වශයෙන්ම එහිදී සිදුවෙන යථා ස්වરૂප යථා තත්ත්වය අවබෝධ කරගත්තා නම් කවර වචනයක් කවර පිටකලක් අපට අපේ හිත නිසලව සබා ගන්නට පුළුවන් වෙනවා. කෙනෙක් වචනයක් පිටදනවා හිතන බලනවා කියලා. ඔහු අකුසල කර්මයන් දැක් කරගන්න ඕහු නිසිත දුෂිත වෙලා. ඔහු රෝග විසින්න පාපයක් දැක් කරගන්න නිසා ඒකේ විපාක කොහොමයි විඳින්නේ? අපේ ඒ වචන ඒ කුලගේ පාල කියක්. අපේ කනේ දැනෙන පසු ඒ ශබ්දයෙන් ඒක දැනගන්න සුතක් ඇති වෙනවා. හරියට මේ ඈත ඉන්න කපටෙක් කෑවේ ඇතුළු කුරුල්ලෙක් කෑවේ ඇතුළු වෙනස් ශබ්දයක් ඇතුළු ඒ ශබ්දය අපේ කනේ වැදෙන අහසුව ඒක දැනගෙන හිතක් ඇතිලා කියලා යනවා. ඒ වගේම තමයි අන්තිමේ කවර කවර ආකාර දෝෂාරෝපණයක් කළා එයා වචන වර්ගයක් පිටකලා ශබ්දයක් පිටකලා ඒ ශබ්දයේ මේ පාවේ යථාර්ථ කරන දඩට අපේ කනේ එක වැඩිලා දැනීම මාත්‍යයක් ඇති වීම ඇති කියලා තමයි. මේ දැනීම මාත්‍රයක් දුර්වලක කරන ශබ්දය ඇතුළට පස්සේ ඇතිවෙච්ච දැනීම මාත්‍රය හා සමානයි. කිසිම වෙනසක් නැහැ. ඒක විඥාන එලෙසින්මයි ක්‍රියාත්මක වන්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේකේ මොනවද ගැටෙන්නද තියෙන්නේ. ඇත්ත වශයෙන්ම සත්‍යයක් ඇති වුණා නැති වුණා ඒක දැනගන්න සිතක් පහළ වුණා ඒක තමයි කියන්නේ. කවුද මේ සත්‍යය අහන්නේ? අහන පුද්ගලෙක් නෑ. මේ මට හිංසා කළා මට දෝෂාරෝපණය කළා කියන වැරදි අවබෝධය තියෙන නිසා අන්නයිගේ වචන අපට ඉවසන්නට නැතිවන්නේ. එම නිසා මේ වචන ඉවසන්නට පුළුවන්ට ඕන. ආ ජීවිතයේ තුළදීම සාමාන්‍යයෙන් භාවනා නොකරන අය සුදු වර්ග දැක්කාට පසු පවා නොයසී කටයුතු කරන සුදසී කිස්තරව මේ භවනා කන්සර්ට් සහභාගී වෙන අයගේ සිත්තුල ගුණධර්ම වැඩිවෙන්න ඕන දවසින් දවස. භවනා නොකරන කෙනෙකුට වඩා භවනා කරන කෙනාගේ සංකාමයේ තුළ දිනුවක් වෙන්නට ඕනේ ආත්මවත් වශයෙන්. එනිසා අපි මේ ඉඳීමෙන් ජීවිතා ජීවිතේ දෙකට කරගන්නට ඕන. අපි කාවකතාවරේ දැනෙන දෝෂාරෝපණය කර ඉමසමි ඉමසමි ඉමසමි ඉමසමි කියලා තමාම තමා අවවාද කරගෙන ඉමසන්නට ඕන. එහෙම ඉමසුවොත් එම නිසා නොයෙකී නිසා සිදුවන කායිකෝ වාචිකෝ මානසික අකුසල සංස්කාර ගලාගෙන යන්නේ නැහැ. එසේ අකුසල සංස්කාර ගලාගෙන යන නිසාම ඒකෙන් අපි දුකයට ඇද දමන අකුසල සැත් නොවන නිසා අපි දුකකින් ගැලවෙනවා. විශාල අකුසල සංස්කාර වලින් අපි පිට නිදාගන්නා වෙනවා. නිවන් මඟ දකන්නලා වෙනවා. ශාන්තිය කියන්නේ පාවිතාව, සාන්ත පාවිතාව පරිපූර්ණ කළා වෙනවා. විශේෂයෙන්ම මතක තබා ගන්නට ඕන ඉවරන්නට යමක් නැත්නම් අපි හැමදෙනාම හරිම සමාධිවාදී. ඉවසන්නට කිසිම දෙයක් නැත්නම් අපි හැමදෙනාම හරිම සමාධිවාදීයි. ඉවසන්නට නොහැකි දෙයක් දැනෙනකොටයි අපේ ඉන්ද්‍රියයේ තියෙන අභියට අර ණයකට ගහපු ගමන් හැකිලලා තියෙන කෙනෙකින් වෙනවා මිසින්ගේ එළියට පනින්න. එමෙන්න අපි දැනගන්නට ඕන මේ නිවනසන්නට ඇතිවන ඉවසීම කුරුතු කිරීම දැකවන ධර්ම අපට විරුද්ධ වශයෙන් ඇතිවන ධර්ම අපේ හිත මිත්‍යන් වශයෙන් හඳුනාගන්නට ඕන. අපේ ඉවසීම කුරුතු කිරීමට පැමිණෙන දෙස්සලාගත් මිතුරාමි. මේවා නැත්නම් කවරන්ද දිනසන්නේ? කොහොමද අපි ඉවසීම දියුණු කරගන්නේ? මේක ශාන්ති කාර්යතාව, ඒකාන්තා දිනුවන්නේ උදේට. එම නිසා මේ ඉවසිය නොඉවසිය යුතු කර්ම දැනීම යහපත් කියලා යහපතක් කියලා සිතන්න පුරුදු වෙනවා. එතකොට මේ නොඉවසන කර්ම දැනුනහම හිතේ ගැටීමක් ඇතිවෙනවා. අපි මේවා බලන්නේ මේවා කියන්නේ ගැටෙන්නේ මේවා අපට නොතැනී යුතු ධර්ම කියලා හිතන නිසා. ඇත්ත වශයෙන්ම අපට අනිෂ්ට නැත්නම් අපි බලාපොරොත්තු නොවන රූපෝ සද්දෝ ගන්ධෝ නැත්නම් රස පොට්ටබ්බ ධර්මෝ අපේ ඉන්ද්‍රයන් සමුවන කවර අරමුණක් සමුවනක් සමුවන්නේ අභිධර්මයේ කියන හැටියට කියනවා නම් අපි කරන ලද අකුසල කර්මවල විපාක රැකේ අතීත සංස්කාරයේ අපි අනන්ත අප්‍රමාණ අනුන සංස්කාර රැස් කරලා තියෙනවා. ඒවැ විපාක අප අප විසින්ම විදිහේ කරනවා. කවරකටවත් අපේ විපාක බාර දෙන්නට අපට හැකියාවක් නැහැ. අපි අතීත සංස්කාරයේ අකුසල කර්ම සිදු කළා. ඒ නිසාම අපට මේ දොස් කරන ආහනට සිදෙනවා. නැත්නම් ඇහැට අපේ දර්ශන දකින්නට සිදෙනවා. මේ ආදී අනිත්‍ය කර්ම ලැබෙනවා. ඒක අකුසලෙන් ආපු විපාකයක්. මෙන්න මේ විපාකයෙන් ගැලවීමට දුකින්කටවත් බැහැ. මේ විපාක ශක්තිය නැවත කර්ම ශක්තියක් බවට විශේෂයක් බවට අභිපත් කරගන්නට සුදුසු නැහැ. ඒ කියන්නේ අතීතයේ අකුසල කර්ම නිසා දැන් විපාක ඇති වුණා. මේ විපාකේ නිසා නැවත අකුසල සංස්කාර කරගන්නවා නම් මේ ගමනේ කෙලවරක් සිදුවන්නේ නැහැ. ඒ අතීතයේ අකුසල කර්ම දැන් විපාක. ඒ විපාකයෙන් නැමෙත අකුසල කර්ම බවට අපරිවර්තනය කරගන්නවා. අපේ තිබෙන නදත්තම නිසා. මේවා තමයි අර පටිච්ච සමුප්පාදේ කියන්නේ කම්ම වට, විපාක වට, විදේශ වට කියලා. අතීතයේ කරපු කර්ම චක්‍රයක් වශයෙන් කරගෙනවා. ඒකේ විපාක චක්‍රය මේ ජීවිතේදී කරගෙනවා අපිට අරමුණ අනිත්‍ය අරමුණ තුළින් ඒ අනිත්‍ය අරමුණ නැවත ක්ලේශයන් බවට පත් කර ගන්නට අපසර සංස්කාර ජනිත වන ධර්මයන් බවට පත් කර ගන්නට යන්නට හොඳ නැහැ ඒකවල සංස්කාරයේ දික්කෙනා මේ ගමනේ කෙලවරක් නැහැ ඒ නිසා මේක ඉවසන්නට ඕන මේ අපේ සංස්කාර අපට පැමිණෙන එක පැමිණෙනවා ඒක තමයි ස්වභාවය මම ඉන්නසමේ ඉවසමේ කියලා මේක උදසීම පුරුදු කරන්නට ඕන බුදුරජාණන් වහන්සේට දෙවෙනිම දෝෂාරෝපණ අනන්තවත් සමානක් කැමිනිය අර මාගන්ධ කියන කාන්තාව බුදුරජාණන් වහන්සේ කියන්නේ දෙක බැඳෙන්නේ මිනිසුන්ට අල්ලලා තියෙන බුදුරජාණන් වහන්සේට පිළිතුරක් අනන්ත අප්‍රමාණ දුෂ්පාලන පටන් ගන්න සතියක් තිස්සේ ආන්දෝලෙන් දර පාරි බැලන්නට දැකලා දුෂ්පෑදෝ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ නිවස් කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි එලෙසකට යන්නේ මේ ඉලක්කන්න දෙබෑ එනිකම මේ මිනිස්සු දුෂ්පාලන ටික එතකොට තවත් වෙන දෙයක් ඔහොම ගිහිල්ලා ආනන්ද හරියන්නේ අහන්නාමෝව සංගාමේ චාපාසෝ කපිසංසාරණ අතිවාසනතිලෙක්කේස්ථාන ද සීලෝහේ බහුජනන් කියන ගාථාව එවිට බුදුරජාණන් වහන්සේ වදාළා. අහනාගෝ සංගාන චාපාදෝ ප්‍රතිකන් සරණ මේ යුද්ධයක එකයි ඇත්ත වශයෙන් මාර්ගාරන්නේ දැන් කාලවලදී ඇත්ත වරදම යුද්ධෙක ගියාම එහෙම මේ මේකට එනවා. ඉතින් නැසාරේ නැතනින්ම ඉතින් කල වදිනවා. යුද විරුද්ධ පස්සේ ඉතර ඒ ඉතර දෙවිද්දි ඒව ඉවසගෙන ඉවසගෙන අර යුද්ධයේ යන ඇස ඉදිරියට ඉදිරියට යන අහනාගෝල සංගාමෝ චාපාදෝ පරිසංතර අන්න ඒ වගේ මම අති වාක්‍යන්ති කිච්චසන් මේ අනවශ්‍ය වචන දෘෂ්ටිල වචන පාපකාරී වචන අනුන්ගේ දෝෂාරෝපණ ඉවසනවා මොකද හේතුව දුස්සීලෝකේ බෞද්ධ ජනෝ බොහෝ දෙනා දුස්සීලයි අපට ලෝකයක් හසුන්නට බෑ. මට උපමාවක් මතක් වෙනවා. අර අපට පාරවල තියෙන කටු හරියට තියෙනවා නම් මේ කටු ඉවත් කරලා ඉවත් කරලා අපිට ගමන් කරන්න බැරි නිසා සෙලෙක්කු දෙකක් දාගෙන යනවා. පෙරක දෙක දාගෙන යනකොට පස්සේ කපු කපු කොච්චර කාලයක් ඉන්නත් කමන්නේ. මේ වගේම මේ දුස්සීලෝ බෞද්ධනෝ බොහෝ දෙනා දුස්සීලයි. ඒගොල්ලන්ගේ මේ දුස්සීල මනස්කාරක මේ සුසීල ක්‍රියා අප බලාපොරොත්තු වෙන්න බෑ අපිට බලාපොරොත්තු වෙන්න බෑ ප්‍රියවචන අපට හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්න බෑ ලෝකයේ ස්වභාවයේ අනිත්‍ය වචන අකන්ත වචන අමනාප වචන පිට වීම දුස්සීලකම නිසාම මේ වැඩ ප්‍රසිද්ධවන්නේ මේවා අපි ඉවසනවා ඉවසීම නැමැති සබත්ව ධාරණ යනකොට ලෝකයේ කොච්චර අර හදවතට ඇනෙන කටු තිබුණා ඒ කටු කටු වෙන බලන කරන අපේ සිත නිසලව අපට සබා ගන්නට පුළුවන් වෙනවා මේ තුලින් අපේ කර්ම සංස්කාර විපාකය අපසලයක් බවට පත් කරගන්නේ නැතුව සංස්කාරයේ කොට කරගන්නට පුළුවන් වෙනවා ඒ නිසා මේ ජීවිතයේ එකතු කර ගන්නට ඕන අද පටන් විනසක් වෙන්න ඕන ආධ්‍යාත්මික දිනුවක් තියෙන තුන යෝගාවචිරේසා සාමාන්‍ය කුත්තදීනේ අතර අපි මේ භාවනා සංකල්පවල සාධාරණ වෙනින් වැඩක් නැහැ මේ ගුණ ධර්ම එකතු වෙන්නේ නැත්නම් අපේ ජීවිතේට ධර්මයේ තියෙන පොත්පත්වල නෙමෙයි ධර්මයේ තියෙන අපේ හදතුල ධර්මයේ වැදගත්කම තියෙන්නේ මේ ඒ සංඥාවෙන් පිට පුරවාගෙන කියන තුලින් තුල නෙමෙයි අපි ඒ ධර්මයේ ජීවිතයට එකතු කර ගැනීම තුලින් තුළයි මේ වැදගත්කම තියෙන්නේ. එන්න නිසා එය එකතු කරගන්න ජීවිතේ. ඊළඟට බුදුඥානන් වහන්සේ වදාළනවා කමෝමෝති නෑ. උපන්නාන කාර්යිකාන වේදනාන දුක්ඛාන තිස්සාන කරාන කර්තාන අසාසාන අමනාපාන කාමරාන අදිවාසිත ජාතෝ හෝති. මේ උපන්නාන කාර්යිකාන වේදනාන ශරීරයේ දුක් වේදනාන කටපාන කටුක කරාන නිසා තීව්‍ර වේදනාන ආකාසාන නමනාකාන අනුනාකෝ වේදනා ඉවසීම නැතිව වේදනා පානාකාන කාමයේ නැති වෙන තරම් වේදනා ඒ සියලුම වේදනා අධිවාසක ජාතිකෝ හෝති ඉවසීමට පුළුවන් නැතවරක් විශේෂයෙන්ම භවනා කරන යෝගාවචරයන්ට මුල් අවස්ථාවේදී විශේෂයෙන්ම විදර්ශනා භාවනා කරනවා නම් අතිශයින්ම දරුණු දුක් වේදනා ශරීරයේ තුලින් මතුවෙන ඒ ශරීරයේ දුක් වේදනා ඉවසන්නට පුළුවන්ට ඕන. අප දන්නවා සම බොහෝ දෙනෙක් අප දන්නවා භාවනා කරගෙන ජීවිත මේ ශාරීරික දුක් වේදනා මතුවෙනකොට භාවනා අතහැර දාන අපට භාවනා කරන්නට බැහැ අතිශයින්ම දරුණු දුක් මේ ශරීරයේ තුලින් මතුවෙනවා කියලා. විදර්ශනා භාවනාව කියන්නේ මේ සංස්කාර කුංජය මේ අපේ නාම රූප ඡාන්දය ඒකාන්ත දුක දුක දුක කියලා නාමයෙන් කැලවලා තියෙන දෙයක්. මේ භාෂාවත් තේරුම් ගන්න ඕනේ. විදර්ශනා මේ භාෂාව. මේ සංස්කාරයේ නිදීම සත්‍ය විදර්ශනා අතරින් මත කරමින් මත කරමින් පෙන්වන්න කරනවා. අපි ඒවා මත කර කර පෙන්වනකොට ඈත් වෙන්නට බලමයි. ඇත්ත වශයෙන්ම මේ සංස්කාරයන්ගේ ඇලෙන්නේ අපේ නාම රූප පිළිබඳ ඇලෙන්නේ සිටින නිසා මේ වෙන සුඛය බලාපොරොත්තු නිසා සංස්කාරයෙන් පැමිණ සිටියා. සංසාරයෙන් ගැලවෙන්නට බැරි වුණා. නිවන සාක්ෂාත් කරන්නට බැරි වුණා. ඒක නිසා මේ කවර වේදනාවක් ආවත් අපි ඉවසන්නට පුරුදුවන්නට ඕනේ. විශේෂයෙන්ම භවනාව දිනුවන අයට අමනස්කව දුරටගෙන අතිශයින් සීගාතර වේදනා ඇති වෙනවා. දේවතාවුන් දුරටගෙනවා. ඒ වගේම මානවුන් දුරටගෙනවා. ඉක්ක පීඩා කියන්නේ වෙන උතුම් පැමිණෙනවා කර්ම පීඩා නැති වෙනවා නාම රූප ධර්මයන් ඇස්සේ නිසා අදිනේම ධර්ම පීඩා උද්ගත වෙනවා භවනාව දීනවන කෙනෙකුට ඒක ඒකාන්තයෙන්ම සිදු වෙනට පුළුවන් ඒවා ඉවසගෙන ඉවසගෙන කටයුතු කරන්න ඕනේ නොවිගසා ඒවා කෙරේ ගැටලා ව්‍යාපාදයෙන් යටම අපි භවනාවෙන් ඈත් වෙනවා අවවල දේශනාවක් ආවා ඒ ඕනෑම දරණ වේදනාව පිළිසඳන මම භාවනා කරන මගේ බලාපොරොත්තු සාර්ථක වෙන්නේ නිර්වාණය අවබෝධ කරගන්නාට කියලා දැඩි වීරයක් ඇතුව මේ දුක්ඛය මේ දුක් වේදනාව විසීමට පුළුවන් කරනවා. එහෙම විසීමට පුරුදු වෙන්නේ නැත්නම් වේදනාවට අපි ගැටෙනවා. වේදනාව වලලා අපි වේදනාවට පස්නා භාවනා කරන ආකාරය ගැන පසු දවසක කතා කරනවා. මෙහිදී අද වේදනාව ගැන ඉඳසන්න කියන එක පමණයි අපි කියන්නේ සුළු සුළු වේදනා ඉඳස ඉඳස භාවනා කරනවා අතිශයින් දරන වේදනා එනවනම් සාප්‍රාන්ත වශයෙන් මේ උපදේශ උපදේශයේ කියන්නේ අර අන්තපසද නමාගෙන සිටිනකොට ආයේ වේදනා ඇති වෙනවා නම් සතියෙන් විසුවම කකුල් දිග හරිනවා අත් දිග හරිනවා නැත්නම් ඉරියව් මාස් කරනවා කියලා ඉරියව් මාස් කරලා වේදනාව යටි කරගෙන දැනෙන භාවනාවේ නිර්තවන්නට නියැට පුළුවන් පසුවට වේදනාව දැය ගන්නා හැටි වේදනාව විදර්ශන ඇතින් බලන හැටි අප විස්තර කරනවා. එතකොට මේ වේදනාවට සාරීරික වේදනාවක් ඇති වුණාට පසුව අපි මේක මානසික වේදනාවක් බවට ඊළඟට පත් කරගන්න මේ කතාව හොඳට අහන්න ඕනේ. මුළු ජීවිතේම මේක එකතු කරගන්න ඕන. අපිට සාරීරික වේදනාවක් ආවට පස්සේ සත්‍යකත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සෝභාව දේශනාය කුක්ඛව සමාන සූචිතේ පිළිමතේ පරිදේවතේ උරස්කාරයෙන් සම්දේ සම්මෝහන ආපජ්ජති සප්ත පටිඝානතේ අනුස්සීති කියලා. මේ සත්‍යකත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ පාඨයක් මාදිනේ කාලේ මේ දුක් වේදනාව පාට පසුව සෝචිතේ සෝභ කරනවා. පරිදේවතේ ඉතින් පරිදේව කරනවා. සෝතනේ ආදීටි බයිදේ ගැන විලාප කියනවා වගේ දේවල්. උරස්කාරයෙන් කන්දති පපුවට අද්දකින් දසා ගන්න. සම්මෝහවන්නා පද්‍යකේ මුලාවක පත් වෙනවා. සත්‍ය ප්‍රතිග්‍රහණයේ අනුශේති ඔහුට ඒ අවස්ථාවේදී පටිඝ අනුශේ ගණන්නට පටන් ගන්නවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට සාහිත්‍ය දේශනාවක් ඇති වුණාට පසුව මේ දේශනාව එලෙසින්ම පැවතිද්දී අපේ සිත නිදහස් අපට ලබා ගන්න පුළුවන්. සාහිත්‍ය වේදනාව මානසික වේදනාව බවට පත් නොකර ගැනීමට පුළුවන්. විශේෂයෙන්ම හැබැයි අමනුෂ්‍යවතු වෙන තත්ත්වවල තියෙන මේක කරන්නට බෑ මොකද ශරීරයයි මනසයි දෙකම අල්ලගෙන තියෙන නිසා මනස පාලනයේ වූ ප්‍රේයයයි යටි ශරීරයේ පාලනයේ ප්‍රේයයයි යටි එහෙම අවස්ථාවක් නොවන සෑම විටම ශාරීරික වේදනාවල් තුන්තරන් දරුණු විදිහමාවක්. ඒක මනසට බරක් කරගන්නේ මානසික වේදනාවක්. ඒක නිකන් කරගන්නේ. ශාරීරික වේදනාව ශාරීරික වේදනාව පාඩුවේ ඇති නැති යාම හරිනම් අවශ්‍ය නම් ඕනෑම දරුණු වේදනාවක් ශරීරයේ තුලින් මතුවේදී අපට සිතින් සිනහා වෙන්නට පුළුවන්. ඒ වේදනාව දැක බලන්න මම එහෙම කරලා තියෙනවා. සිනහා වෙන්නට පුළුවන්. කිසිම දෙයක වේදනාවක් නැහැ. හිතට මේ වේදනා සාමලික වේදනා හිතට බලක් නෙවෙයි දුකක් නෙවෙයි හිත සෑහලේ හිත ප්‍රීතිමත් හිත ප්‍රීතියෙන් අපිට සබා ගන්නට පුළුවන් ඒකපට ශෝක කරන්නේ අර දුක්ඛාය වේදනාට සමාන ශෝකටි අර ශෝක කරන්නේ කායික වේදනාව ඇතිවීම ස්වභාවික ධර්මයක් මේ කය නිරන්තරයෙන් අපට දුකක් ලබා දෙන ධර්මයක් විනා සැපක් දෙන දෙයක් නෙවෙයි ඒකේ ස්වභාවය දුක් පිළිපැදීම ඉතින් දෙකින් එක අතින් දවල් දුක් වේදනා අදාළ උද්දර කරගෙනවා. මේක නැතිව සූක කරන්නේ ඒක අල්ලගෙන විලාප කියලා නෙවෙයි නැතිවි සිදුවන්න කියන්නේ සංකේත ගන්න කියන්නේ. නැත්තම් අර පිළිකානම් කියලා මිනිස්සු කියන්නේ අම්මෝ අයියෝ කියන්නේ ඒවා කියන්නේ කියන්නේ නැහැ. ඒවා කිව්වොත් මොකද වෙන්නේ? අර කපුවට අත දෙනවා නේ මට දෙච්ච දේ කියලා සම්මත කරනවා. එහෙම කරන්න දෙයක් නෑ. මුලාවට පස්සන්නේ නෑ සම්මෝහනාපයි සම්මෝහයට මුලාවට පස්සන්නේ නෑ. ඒ විදිහට කටයුතු කළ මොකද වෙන්නේ? අපි දන්නේ නෑ අපේ සිත් වලින් පහළවන්නේ විශාල අපසර සංස්කාර ගොඩක් පටිඝානචෝ අනුශේති තත්ත්ව ඔහුට පටිඝානසේ ගලන්නට පටන් ගන්නවා. මේ ගලන පටිඝානසය දරන්නේ නිකම්ම තමයි. දලකලා යනවා අපි අර දෙන මේ කටදන්නේ දරන්නේ. දරාගෙන දරාගෙන දිවින නතරවන්නේ මහා සංස්කාර සංස්කාර ලෝකේ මහා දුක්ඛ සංසාරේ මහා සංස්කාර සාගරේ එමෙනිසා කව ආහාර වේදනාවක් ඒක මානසික වේදනාවක් බවට පත් නොකරගෙන අපට සිත සතුටින් සබා ගන්නට පුළුවන් නම් ඒක කොයිසා උසස් ක්‍රියාවක්ද කියලා බලන්න. මේ විදිහට කටයුතු කළොත් අපට ඇත්ත වශයෙන්ම සුගතිගාමී වීමට මේ ක්‍රියාදාමය හේතු වෙනවා. බොහෝ විට අපි මරණයට පත්වන්නේ අතිශයින් දරුණු දුක් පීඩා විඳින්නට සිදුවේ. නිකාමත් කලාවෙන් තමයි කෙනෙකුට කිසිම දුක් පීඩාවක් නැතුව මැරෙන්නට පුළුවන්. කලාවෙන් බොහෝ දෙනෙක් අනුපහක් විතරන අතිශයින් දරුණු දුක් පීඩා මාධ්‍යයේ මරණය සිද්ධවන්නේ මරණාන්තයේ දුක් සම්මරණයේ දුක. මේ දුක් වේදනා ඇතිවනාට පසුව මෙලෙන් ආභ්‍යාසයේ කිසික පුහුණු කරගෙන නිමිති පුද්ගලයා සාමාන්‍ය යෝගාවචරයේ නිරෝධනයට ආර දුක පිටින් අල්ලා ගන්නවා මගේ දුක මගේ දුක මම දුක් විඳිනවා මේකට නිදාස කියන ආකාරය දේව කියනවා ඉතින් මේක ආකාරයෙන් අකුසල සංස්කාර දැනට කරගන්නා. එම නිසා මේ මරණ දුක් වේදනාව නිසාම ඒකාන්ත වශයෙන් නරකයට දුකසියට උපදින්නට ඒ දුක් වේදනාව හේතු වෙනවා. භාවනාවෙන් අවශ්‍ය ප්‍රතිඵලයක් ලබා ගන්නවා. මේ විදිහට ශාරීරික දුක් වේදනා ඉවසමින් සිතට ඒක වේදනාවක් කරගන්නේ නැතුව සිත ජීවිතමත් නිදහස සබා ගන්නට පුළුවන් වුණා නම් එවිට මරණ වේදනාව පැමිණලා මරණය සිදුවන ඒ දුක් වේදනාවට හැකියාවක් ලැබෙන්නේ නැහැ අප සුදතියට ඇදෙන්නේ. ඒක නිසා මෙන්න මේ වඩනාකම තේරුම් ගන්නට ඕන. භවනායේ තියෙන අගය වඩහා ගන්නට ඕන. අප කරන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමටයි මේ භවනාව වඩන්නේ. ඊට අමතරව සිදුවෙනකට කවලෝ යනකට මේකෙ සිදුවෙනවා. එම නිසා අපි අදිවානික ජාතිකෝ හෝති උප්පන්නානකාරී ස්ථාන වේදනාන උපන්සාරයෙන් වේදනා ඉවරණයට පොදුවන්න ඕන. ඉස්පාන කරගන්න. සාමයෙන් නැති වෙන වේදනාව අපි ඉවසන්නට පුරුදු වන්නට ඕන. භාවනා කරන කාලය තුළ කොහොමද මේ ජීවිතයේ මේක එකතු කරගන්නවා. එතකොට අපේ හිත නිදහස් සබා ගන්න පුළුවන්. දුක් වේදනාවද සිනහාවේදී සිනහාවේදී අපිට සතුටින් සබා ගන්නට පුළුවන් වෙනවා. මේක ක්‍රියාත්මක කරලා බලන්න. ක්‍රියාත්මක වෙලා හරියට අත්දැකීමකට හිත තුළින් පුදුම සතුටක් දැනෙන්නේ. අනේ දුක් වේදනාව ඒ පාඩුවෙන් බෑ කියන්නේ නැතිනම් මට හෝ කියලා හිත සතුටින් සබා ගන්නට වෙන්නට පුළුවන් වෙනකොට. හොඳයි. ඒක ඇති. මේක අමතරව අපිට ආගේ ශාරීරික වේදනාවලට අමතරව අනාත්‍ය අනුන් මානසික වේදනා ඇතිවෙන දේවල් ඇති වෙනවා. ඒවත් විසඳන්න ඕන විශේෂයෙන්ම මේ භාවනා කරන අයට තමාගේ භාවනාවට පරිපෝෂ කරන ධර්ම ඇතිවන්නට පුළුවන්. අන් අයගේ ඇතිවෙන ස්වરૂපේ අන් අය දක්වන ආකාරයන් බොහෝ විට අපේ පිට නොසතුටුපත් කරනවා. අපි නිවන සංඥා අන්නයේගේ අන්නයේගේ හැසිරීම නිසා සමහර විට භවනා මධ්‍යස්ථාන ප්‍රවාහයක් වෙනවා. මොකද අපිට ඉතිසිම පුරුදු කිරීමට උගන්වන්නේ. අපේ භවනාවට පරිපෝෂ කරගෙන විදිහට සමහර අය කතා කරනවා. සමහර අය හැසිරෙනවා. සමහර අය සත්‍ය කරනවා. මේවා දැනට දෙයක් මේක සම්පූර්ණ. ආ කියන ප්‍රශ්න තමයි අපිට දෝෂනා හදන්නට බෑ. ඒක තමයි මේ කිසිම දවසක අප අපට නැහැ ලෝකයා හදන්නට අප අපම හැදී කියනවා. ලෝකයා කොයි ආකාරයෙන් නැතුණත් අපිට කමන්නේ අපේ සිත නැදහත් සබා ගන්නට ඕනේ. අපේ භාවනාවට පරිපෝෂ කර ධර්මයන් ආවට පසුව අපේ සිත නොසතුටට පත් කරගත්තොත් අපේ නිවැරදි ඉලසේ නැත්නම් ඒකේ පාඩු දෙකක් ඉන්න සිදුවෙනවා. එකක් භාවනාව නැතිීමේ පාඩ අපේ කුසලයේ නැතිීමේ පාඩ අනෙක් පැත්තෙන් අකුසලයක් වැළඳ කර ගැනීමේ පාඩ මොකද දෝමනස්කයට යටවීම ව්‍යාපාදයට යටවීම මේ වගේම තමයි අපේ ජීවිතයේ තව නොයෙක් ආකාර දුක් සංකත විශේෂිත ධර්ම පැමිණෙනවා විශේෂයෙන්ම අෂ්ටලෝක ධර්මයේ අනිත්‍යකතිය අපට කරා පෙනෙනවා මේ අය දැනන අෂ්ටලෝක ධර්මයේ නිරන්තරයෙන් සැලකෙන ආකාරය ලාභෝ අලාභෝ යස්ස වයස නින්දා සංකාරස පංච දෙස්සම් ලාභයක් වෙනවා අලාභයක් වෙනවා සුඛයක් වෙනවා දුක්ඛයක් වෙනවා සැපයක් දුක වෙනවා නින්දා සංකාර වෙනවා යස්ස අපකීති මේ සියල්ලම කැරපින රෝගයක් වගේ අපේ ජීවිතේ පුරා ගමන් කරනවා එනවා පසුපසින් එනවා මේ වැරදි අනිෂ්ට විපාක ගැන දෙන පැතියාවට පසු විශේෂයෙන්ම අලාභයක් ආවට පසු අපේ සිත සංපා වෙන අපිට ඉවසන්නට බෑ. කවර ආකාරයෙන් අලාභයක් ඇති වුණත් සංස්කාරයන්ගේ ස්වභාවය කොහොම නැහැ. නැතිවුනේ නැති වුණා ඒක ගැන පසුතැවෙ වෙලා ඒක ගැන ඉවසන්නේ නැතුව කටයුතු කිරීමෙන් කවර ප්‍රෝණියක්ද? ඒක අනුවනිට දරන්නේ. යම් දෙයක් නැති වුණ ආලාපයක් තිබුණා. ඒකට අපි කොයිතරම් නොයොචීමෙන් කටයුතු කළා. කොයිතරම් ධර්මමන්දමින් මානසිකව කායිකව වාස්තුවිද්‍යා සිදු කළා. ඒ අලාපය සිදු වුණා සිදු වෙලා ඉවරයි. ඒක අනුතරව අප මානසික වශයෙන් ඒක පීඩාවක් බවට පත් කරගන්නවා නම් ඒක අපේම තියෙන මුලාවකට අනුකාරවද. මේ වගේම තමයි අපට නිന്ദා ප්‍රශංසා අපකීර්තිය අපකීර්ති ඒ වගේම නිന്ദා මේවා කරන ආකාරයෙන් කිය බුදුරජාණන් වහන්සේට දැනෙනවා. මේම කාරණාවක් කියන නිස්සාරෝ නැති බලස්සති නිදේතරේ විච්‍යති ඒකම් සංවා නිහිතෝ පොසෝ ඒකම් සංවා සම්මන්න චිතෝ කියලා. නිස්සාරෝ නැති බලස්සති නිදේතරේ විච්‍යති ඉස්සර විච්‍යති නිසා මෙත බලස්සති අනාගතය ඇතිවන්නේ නැහැ. නැත්නම් ඒ සංකේතයේ විච්‍යති දැන් ඇත්තේ නැහැ. කවුද ඒකාන්තං වා නිහිතෝ පෝසෝ ඒකාන්තං වා පතන්සිතෝ නිරන්තරයෙන්ම ප්‍රශංසා අහත් බුද්ධලේක්වත් නැහැ නිරන්තරයෙන්ම මේ නින්දා අහන බුද්ධලේක්වත් නැහැ ඒ කියන්නේ ඉති ඉස්සරහ නැහැ මතුවට නැහැ දැනුත් නැහැ අපට නින්දා ප්‍රශංසා මේ අෂ්ටලෝක ධර්මයේ පැති කැරකෙමින් එනවා ඒක නිසා ඒවට අපට මුහුණ පාන්නට සිදු වෙනවා මේදී විශේෂයෙන් මතක තියාගන්න නින්දා ප්‍රශංසා කියන්නේ කාගේද? අපිට අපේ සිතාව මොනවා නින්දා මොනවා. ඒවා කාගේද? දැන් දැන් මට මේ සතුටේම නින්දා කරන. ඒ නින්දා කිරීම ඒ නින්දා කරන බුද්ධයාගේ ධර්මය. මම හිතන්නේ නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. යම් කෙනෙක් අප ප්‍රශංසා කරනවා. ඒ ප්‍රශංසා කිරීම කාගේ? ඒකත් එයාගේ ධර්මයක්. මගේ නෙමෙයි. නින්දා අනුගේ ප්‍රශංසා කරනගේ අපි ඉන්නේ ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කීමේ විදහාද සිටීමේ විදහාද තිබෙනවා. ඒවාට මරන්නට බෑ. ඒවා අනන්‍යයේ ධර්ම නින්දා ඔක්කොම අපේ මේ අනන්‍යයි. ප්‍රශංසා ඔක්කොම අනන්‍යයි. ඒක නිසා මේ අනන්‍යයේ ධර්ම අනන්තව බාර දෙන්නේ අපි මොකටද මේ අනන්‍යයන්නේ? මේවා විමසන්නට පුරුදු වන්නට ඕනේ. එම නිසා මේ ආකාරයෙන් නොඑක ආකාර දේවල් අපට ජීවිතයේ ඉවසන්නට සිදු වෙනවා. මේ මේවා නිරසාරයෙන් තියෙන නිසාම අපි දුක් සංකත වලට බඳින් වෙනවා. ආරෝග්‍ය වලට නැතිවක් ගන්න දෙති වෙනවා. කල කෝලාහල ඇති වෙනවා. අපේ අමනාපකම් දැනට වෙනවා අපේ සිත් තුළ. සමහරවිට ජාති විද්‍යාවේදී අමනාපකම් ගමන් කරනවා. දුකින් දුකටමපත් වෙන සංසාරයෙන් සංසාරයට ගමන් කරනවා. නිවනින් ඈත් වෙනවා. එමෙනිසා ඉවසීම පුරුදුකල මේක ප්‍රතිපක්ෂ වූ ධර්ම යහපත් ධර්ම අපේ සංසාන තුළ ඇති වෙන මේ ඉවසීමේ ගුණධර්මයේ එනිසා ජීවිතයේ එකතු කරගන්න ඕන. අප දැනගන්න ඕනේ ඉවසීම යුතු ධර්ම නිරසන්නට. ඒ වගේම භාවනා කරන මේ සෑම දෙයක්ම දැනගන්න ඕනේ ඉවසිය නොයිවසිය යුතු ධර්ම නොයසන්නට. අප කරන්නේ ඉවසිය යුතු ධර්ම නොයවසනවා. නොයවසිය යුතු ධර්ම අපි ඉවසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ යනා විදිහේ ඉවසිය යුතු ධර්ම ඉවසන්නේ මෙන්න මේ වගේ නොයවසිය යුතු ධර්ම මොනවද? උප්පන්නං කාම විතක්කන්නාදී වාසීති. න අදිවාසීති ඉවසන්නේ නෑ මොනවද? උප්පන්නං කාම විතක්කන් කාම විතක්ක භාවනා කරන කාලයේ විශේෂයෙන්ම උපන්නා ව්‍යාපාරේ දක්වන ආදිවාසීති උපන්නා දීස්ථාර දක්වන ආදිවාසීති උපන්නා පන්නේ පාපකිය අසලේ ධම්මේ නාමදිවාසීති පදහති විනෝදේති යන්ති කරෝති අනභාවනං ගණේති මේ බුදු පියාණන් වහන්සේගේ වචන භාවනා කරන කාලයේ ඉඳදී අපි දැනගන්න ඕන උපන් කාමගේ தත්ත්වය නොයවසන්නට අපි ඒක පිළිගැනීමට සෝදානම් නැහැ. ඉවසන්නට පිළ සෝදානම් නැහැ. වහාම වහාම චිතයෙන් ඈත් කරලා හරියට සමාධිය නිවසට විසුපුර සත්‍යයේ පැටලුණාට පසුව ඒක දෙක දෙයකට බලබලා ඒකේ පෘථුවිදී උන් නරවන්නවා කියන්නට අපි නෑ මම වරු ඉවත් කරන්න ඉන්නේ අපට කරන්නේ ඒක තරම් ප්‍රධානයි විසුපුර සත්‍යයේ මේ විසුපුර සත්‍යයන් තමයි මේ අපේ භවනාවට ඇතුළත සාමනිකක්ෂ ව්‍යාපාදිත කාණයක විකවන ව්‍යාපාදිතත් විහිසාවිත කාණය විහිසා පීඩා කිරීමේ එකත් ඒ වගේම උපන් උපන්නේ පාප දේවල් දෙන්නේ යම් ආකාර පාප වූ අකුසල ධර්ම කියනවා මානෙ නැයි ධර්ම නැත්තම් ඊර්ෂ්‍යාවන් ධර්ම නොඑක ආකාර අකුසල ධර්ම කියනවා ඒවා අපි ඉවසන්නට හොඳයි මහා සිත ඈත් කරගන්නට ඕනේ විශේෂයෙන්ම ආකාර සංසතියේ ප්‍රකාශ කලේ කාමයකට කාම ගමන් කාමයක් කාමයක් කියන සිල්පදවල අයින් කරන්නට, ව්‍යාපාරයක් ආගමනයක අයින් කරන්නට, ඒ වගේම මිනිස්සාවලට ආගමනයක අයින් කරන්නට යම් යම් අකුසල ධර්ම කරනවා නම් ඒ ඒ අකුසල ධර්ම හඳුනාගෙන සිතින් බහලා සිත නිදා ගන්නට ඒක ඊට පස්ව භාවනාවේ සිට භාවනා ආරම්භයේ කොටසට නම් ගන්නට කියලා ප්‍රකාශ කරනවා. මේ නිසා තමයි අපි මේවා ජීවිතයකට එකතු කර ගන්න පුළුවන් අපිට මේ නොයෙකුත් සියලු ධර්ම නොයෙකුත් සාම සිටින්නට. ලෞකික ජීවිත ගත කරන අයට මේ කාමවිතරාගිය ඈතට ජීවත් වන්නට බෑ අනවශ්‍යව කාමවිතරාගවත් වශයෙන් වදකන්නට යන්නට එපා. සමාජ සුදුසු නොවන අනවශ්‍ය කාමවිතරාගිය සම්බන්ධ යන්නට එපා. ජීවිතවලදී කාට භාවනා කරන නොකරන කාට දිනේකාලකට කිසිසේත්ම නැත්නම් ව්‍යාපාර විතරට කිසිසේත්ම නොයෙන සියුතු දන්න කිසිම කෙනෙකුට සමාජ නලවන්න වාසිය යහපතක් ඇතිවන්නේ නැහැ. තරහට ඇතිවෙච්ච ගමන් තමයි දුක ඇතිවෙන්නේ. අම් කිසිම දෙයක් කායික දුක, මානසික දුක. ඊට අමතරව ඒක අපේ සංස්කාර දුක් ජීවිතවල කාම කාම ලෝකයේ විදගෙන බැඳගෙන සිටියා. මේ ව්‍යාපාද විචක්ෂණ කිසිසේත් මේක කියවන්නේ නැහැ. කාම විචක්ෂ සමස්තවට අපට සාධාරණව තේරුම් ගන්නට පුළුවන් අයිති සමගත දුන සාධාරණ කාම විචක්ෂ ඉවසනයි කියන්නේ. නමුත් ව්‍යාපාරයට කියවන්නට එපා, හිංසාවට කියවන්නට එපා. ඒ වගේම මේ අකුසල ධර්ම විසන්නට කටයුතු කළොත් අපි නිවන් මාර්ග සමස්තලා වෙනවා. මේ විදිහට අපි කටයුතු කරන්නට ඕන. නොවිවිච ධර්ම නොවිසන්නට, නොවිවිච ධර්ම නොවිසන්නට පොදවන්නට ඕන. එසේ කිරීමෙන් තමයි අපේ භාවනාව සාර්ථක වශයෙන් කරන්න පුළුවන් වන්නේ. මේක සාන්තියේ පාරමිතාව. ඒ ඉතින් පාරමිතාව. මේදී මේ තින්මාසය ඇත්ත වශයෙන්ම මේ ඉවසීම දක්වන ජාතක කතා මේ සිහිපත් කරන්න පුළුවන් කෙනෙක් සිටිනා සිහිපත් කර ගැනීම නිසා හොඳයි. අපේ ධර්ම දේශනාවට ජාතක කතා වගේ කවදාවත් කියන්නේ නෑ. ඒක කසන්දර කිව්වම මට ඒක නම් කිසි නොවනිසා. ඒ දේශන සාපපා ජාතකයේ බෝධිදත්ත ජාතකයේ මහා කප ජාතකයේ ඒ වගේ සාන්තිවාදී ජාතක වෙන ජාතක කතා අපි සිහිපත් කරනවා නම් අපිට පුළුවන් ඇත්ත වශයෙන්ම මේ සාන්තිය අපේ ජීවිතයට එකතු කරගන්නට. මම ඒක අපේ සාන්තිවාදී ජාතකයේ කපි දෙකක් සම්මත ප්‍රකාශ කරනවා. මේ මේකෙන් අසාරණ නෑදී ගායකී ඉක්මනින් ඒ දැනුම උත්සාහ ගන්න පුළුවන් ජාතක කතාවක් නිසා. බුදු බෝසත්යන් මහන්සිය එදා සාන්තිවාදී නම් එකක් කියලා හිටියේ. ඒ වගේ දෙවිදත් දාහකේ වෙන සමාපිතවරයන් හිටපු ඒකාන්ත පිළිස දෙන්නේ මේ කවුරු හරි ඒ රජුන් හිටපු පිළිස අර ඉතිවරයන් හම්බෙන්නේ කියලා තාපස හම්බෙන්නේ කියලා ධර්මයන් මෙයා නේද අර නිසා රජතුම අහතර බලලා සමාපේ කරගෙන සිටියු කාන්තාව කවුරුත් නැහැ ඉතින් බොහොම කෝපයටපත් වුණා ගියා කවුරු බාවකද සාන්ති වාදයට අවශ්‍ය කරා ගියා ගමන් අර පරණ අනිවාර්යයෙන්ම පිටතරින් මතුවන ඔබ කවුද කියන්නේ මම මහරජ සාන්තිවාදී සාන්තිවාදී කියන්නේ සාන්ති කුරුකෝම කරන තැනස්ථා කියන එක. තුමේ සමාජේ මම පෙන්වන්නම් කියලා මේ වදකයන් නියම කරක් අසරයෙන් පහර දෙන්නට බිම දාලා. එසේ කටයුතු කරන අය දා සිටියක් අද සිටිනවා. මුවැය සරත් මහතුන් ඉතාම විශේෂයෙන් පුරුදු කරන කෙනෙක්. මේ මෙන්න නිවිසින් බලන්නට ඕන මේ සරත් මහතුන් කියලා එක ගාමනේ පරිපූර්ණ පස්සේ ඉඳලා හරියෙන් පිටට පහක් දුන්නා. දීර්ඝයෙන් ගහපහන. සරත් මහතුන් නිවිසින් බලන්න වටේ පිට මිනිස්සු අදහපු නේද දාන්නට ගන්නවා. සරත් මහතුන් මම අබලට දෙන්නේ වෙන්නේ නැහැ මට. ඒක නිසා ඕනතරම් දෙන්න කන්නේ යන්නේ පාපියෝ කියනවා. එතකොට අර මහණිය පෙරේක්මම් ගලේ සමාප්‍රතිලයි. ඒ බුදුරජාණන් වහන්සේ ගැන කාරණා මොකද මේ සාන්තිය ගැන කිව්වෙම බැරිවට උරගා බලන්න සාකන. පහප කරන වැක්කර ගන්නා තමයි තියෙන මූලික නිසා. ඉතින් මේ සාන්තිවාදී නම නම් මේ ඔබ ඉවසින පුද්ගලෙක් නම් ඉවත නැති බලන කියලා කටින් පාරකට ආසින්න පුදේනවා. පිටකරනදී වැක්කේනවා. තවත් සාන්තිවාදී එසේ මහරජේ මම තවමත් සාන්තිවාදී එහෙනම් මේක මේ කන් දෙක කපලා දාන්න කියලා නාසය කපලා දාන්න කියලා මේ උත්තර. දැන් කල්පනා කරන මේ හැම දිනාගෙන මේ නම කපලා පැත්තට දැම්මයි. කන් දෙක කපලා පැත්තට දැම්මයි කියලා. මේ සත්‍යය සමාජ සිදුවන ආකාරය දැක්ක නැත්නම් මේ බලපෑම තියෙන්නේ. දැන් අපේ කන් කපලා පැත්තට දැම්ම නාස් කපලා කපලා හතර හතරේ කියලා. මේ දැක්කේ තවත් දේශනා කියනවා. එසේ මහරජා මගේ ශාස්ත්‍රීය දේශනාවයි. ඒ කිසිම වෙනසක් නැහැ. ඊට පස්සේ එහෙනම් මේක අපි කකුල් දෙකක් කපලා අයින් කරන්න. කලබලෙන් සම්පූර්ණයෙන්ම වෙන්නේ නැතම කකුල් දෙක කපලා ඉවත් කරලා. දැන් මෙතන මේ අයගේ කකුල් දෙක සම්පූර්ණයෙන්ම කපලා ඈතට දැම්ම නම් සත්‍යේ කොහොමද මේ තරම් බැලෑම් සත්‍යයේදී සාමිවාදීතාවන සමාජයන ඔබ නිදුක් සේවාවේ වේවා සුවපත් වේවා. මම තාමත් සාමිවාදී කියලා. මුගේ ශාන්ති තවත් වෙනවා කියලා අත් දෙක කපලා දැක්කද මේක කරනවා. ඉතින් බලන්න අත් කබල පැත්තට දාලා නාස් කබල පැත්තට දාලා කම් කබල පැත්තට දාලා මේ වගේම දෙකකුල් දෙක දෙකකුල් දෙක කබල ඈතට වේශ කරලා ලිහිල්ලක් මැද මහා කරුණ දුක් පීඩා මාර්ගයේ අතිශයින් දුක් පිළිගෙන සාන්ති වාදිතාව තුමා මහරජා මම තවමත් සාන්තිවාදී මගේ සිතේ ඔබගේ කිසිම අමනාපයක් තවම මතුවලා නැහැ මේ කතා කරන්නේ බෝසත්ත්වයේ මේ නිවන තමයි මේ කියන්නේ බුදු වෙච්ච කෙනෙක් නෙවෙයි සෝවාන් ආදී මාර්ග සංගායන කෙනෙක් නෙවෙයි පුත්කෙන්නේ ඊට පස්සේ මේ සම්බේ සාමරිකවක් කියනවා කියනකොට පොත පයින් සමරක් දෙනවා සම්බේ ශාන්තිය කියලා ඒ පයින් පහර දැක්වට පස්සේ ඒ කාර්යයේ උසදාගැනීමට පොළොව කැමැත්ත දෙකියි මොකද එවැනි පාපකලයේ කුසලයන් තිබීම ඒ කාලේ පොළොව සාධාරණ වශයෙන් කටයුතු කරන කාර්යයක් නිසා ඉවසීමේ ඔහු මැරිලා අපායට දුනා ශාන්තියෙන් හිත සංකප්ප කරගත් බෝධිසත්ව සුභිකාවේ අන්න එවැනි මහා ශාන්ති පාරමිතාවකින් සමන්නාගත බුදුරජාණන් වහන්සේ සමාජයේ සිට තුළ වෙන ගුණධර්ම තිබෙන නිසා නැති ධර්මයක් කියලා මේ අපට ඉවසන්නට ඉවසන්නට කියලා දේශනා කරේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදු දන් කෙනෙක් දෙක්කේ කපටින චෝරාවෝ සත්‍යා අංගබංගා යෝකන්තේ සත්‍යාවිය නම් පදතිය නමේසෝතේන සාසන කර එබැවින් මහා ශාන්තිය අමාත්‍යයෙන් අර මාත්‍යයෙන් පූර්ණේ කරන ලද මහා ශාන්ති පාරමිතාවක් ඇති සාන්තිය ගුණයක් වගේ සංස්කාරයේ තුළ දැකීමේ පිටුපිට ගන්න මාසේ සමාජයේ තුළ සිත තුළ ඒ ගුණධර්මයේ ඇතිවයි කතා කරන්නේ උපතෝ දණ්ඩ කියන විස්තරේ සම්පතේන සෝරා ඕතරකා අංගමංගා යෝකන්තේයු ඔබලාගේ අංගපතද මේ දෙපැත්තකට කියතිකින් යම් කෙනෙක් කපසවා ඉවරට දැනෙනවා ඒ කියන්නේ කකුල් කපනවා හත් කපනවා ඇඟේ කැලේ කපු කපා දැම්මා. සත්‍යාවියෝ මනෝ පරිචයේ ඒක හරි ඔබගේ සිත ඔබ දුෂ්ිත කරගන්නා නෙමේ සෝතේන සාසන කරෝ. ඔබගේ සාසන ප්‍රතිපත්තිය පූර්ණේ කරන්නේ කිවි බුද්ධ ශ්‍රාවකෙන්නේ අපි මහා බෞද්ධ කියලා ඇගහන ඇත්ත වශයෙන්ම මේ කටයුතු කරන බෞද්ධයෙක් කියලා සත්‍ය වශයෙන් කියන්නට බෑ. බුද්ධ ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ අනුගාමිකෙක් අනුගාමිකෙක් කරන අනුගාමිකෙක් කියලා අපිට කියන්නට බෑ මේ අවවාදයේ අනුව අපි හිතනවා නම්. එහෙම කියලා සත්‍රාගෝ විස්තරේ ඒවන් පිටිටක්ම. එහෙම අවස්ථාවලදී මහණෙනි මේ මහණෙනි කියන එක නගා ගන්න සෑම යෝගාවතරයේදී මේ විදියට හිතනවා හිතන්නේ මොකද අවස්ථාවේදී අත්පය කෑලි කියලා කියන කපකබා තමයි දීපවත් අත්තා ඒ අවස්ථාවේදී පවත්තා යෝගිකේ වෙනස් පිටබ්බා නැතිව මේ ලෝකිස්ථාන නැතිව ලෝකිස්ථාන විපරිණාම භවයසති අපගේ සිත විපරිණාමයකට වෙනස් ස්වરૂපයකට පත් නොවේවා කොයි අවස්ථාවේදී කැමැත්තෙන් කපන අවස්ථාවේදී නැතිව ලෝකිස්ථාන විපරිණාම භවයසති නැත්නම් පාපකම් වාසං විචාරිස්ථාන මේ වැරදි වචන පාපකාරී වචන මම පිට කරන්නේ නෑ අපි පිට කරන්නේ නෑ හිතා සම්පීත දෙස්සාන මෙත්තාටිස්සාන දෝෂන්තරා අර ඉල්ලාගේ හිතාන සම්පීත විරසා හිතාන සම්පීතම විරණය කරන්නේ න දෝෂන්තරා දෝෂයෙන් මේ මෙත්තාටිස්සාන ශීෂිතෙනි පංචදේශනා මේ පුද්ගලයාට සැකය කරන පුද්ගලයාට මෙත්තාසහගතයේ චේතා පරිත්‍රා විරස්ථාන ඒ පුද්ගලයාගේ මෛත්‍රී සාගරිත පතුලෝ පතුලවා වර්ධනය කරනවා අවදායි කවුද නියම බුද්ධ ශාස්ත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ පිළිපදින පුද්ගලයා සදානංච සබ්බානං ලෝකං මෙත්තාකාරයෙන් කේසා විපුලේ මහාගතේන අපමානිනාලේන අධ්‍යාපද්‍යේන පරිත්තා දේශාමාති ඒවංගෝ වික්‍රේ චිත්තබ්බං මේ මේමයි මේ සහගත චිත සබ්බානං ලෝකං තේරුම ලෝකයාට පරිත්තා දේශාමි පතරෝමි විහරණය කරනයි කියලා උඹලා මෙන්න මේ විදිහට මහණෙනි යෝගාවතරෙනි කික්මෙන්නට ඕනයි අපිට නම් මතුවෙච්ච එක් විදිනකොට ඉවසන්නද බැහැ. අපි කෑ ගහලා කියනවා බුද්ධ ශ්‍රාවකය බුද්ධ පුත්‍රයෝය නැත්නම් බෞද්ධය බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන අය කියලා. බුදුරජාණන් වහන්සේ නම් බදාලේ අන්නේ ඔය විදිහටයි. එතකොට ඒ පස්සේ බුදුරජාණන් වහන්සේට පදාන පදානවා ඉමන්තෙන් මේ වික්ෂේ කපටුකමං ඕවදන් අභික්ඛනන් මනසිකරේයාත නිමිනමාමී කියන අවවාදය මේ කපචූපම අවවාදය මේක කියන්නේ කපචූපම අවවාදය කියලා. අභික්ඛනම් විතර විතර මානසිකලේලාට සීපතින් කරන්න අඩුවචේ දවසක දෙතුන් වරක් විතර විතර සීපත් කරන්න එහෙම සීපත් කළොත් සංඝෝ භයස්සති දීප රක්ඛන්ති කාය සුඛායාති එහෙම කිරීම නිසා ඔයාලට බොහෝ කාල දීකරගන්න හිතායතයි පරිච්ඡේදයේ විශේෂව පිළිසර පවතිනවා. එනිසා මේ තුන්ම කරයි. අද මුල් දවසම ඉපසන්නට ඕන ජීවිතේ පුරාම අපේ ඉපසීම පුරුදු කරන්නට ඕන. ඒ කියන්නේ දීර්ඝස්ථානිකාය භාය භවිෂ්‍යති බොහෝ කාලය දීර්ඝ කාලය හිතසුව එළවෙනවා ඇති ඇති වෙනවා ඇති මෙලව යහපත මෙලව පිට පරලෝ යහපත සැලසෙනවා ඒ වගේම නිර්වාණ යහපත සැලසෙනවා එම නිසා මේකෙන් අත්ය අද දැන් හරේ අධිෂ්ඨානයක් කරන්න ආලවල මුළු දවස පුරාම යම් කිසි පුද්ගලයෙක් ගැන මට දුක් කරලා මම මේ භවනාව කඩාවත් කරගෙන ආසාවෙන් හැදිරුණා ක්‍රියා කළා ඒ වගේම මට පිළිච්චෙන ගැටුව මගේ අත්පය කපලා දැම්මත් මෙතන මොනම හේතුවකට කිසිම සත්‍යයක් කෙරේ කිසිම කයින් හෝ වචනින් හෝ සිතින් හෝ කවර වඩාත්වත් මම කරන්නේ කියලා දැන දෙවිව අනිෂ්ඨාන කරගන්න තමා තමා මොනම හේතුවක් කවර කර්මයක් නිසාවත් අපේ සිත දුෂ්ට කරගන්නේ අපි ඉවසීම පුරුදු කරනවා මෛත්‍රිය පතුරනවා පෑයෙන් කපලා අපි මරනවා නම් ඒකෙන් අපට සිදුවෙන උපරිම පාඩු ජීවිතයේ ගැනීම තමයි. එච්චර. ඊට පස්සේ නැවත මොකද දැන් උපදී අපි ඉවසීම පුරුදු කරන නිසා. යම් දෙයකින් නොයසාරදේකවල ඒකේ තියෙන පාඩුවේ ජීවිතේ නැතිව නෙවෙයි. අවුරුදු ගණන් දහස් ගණන් දසදහස් ගණන් බුද්ධාන්තර ගණන් කල්ප ගණන් සතර අපායේ අනන්ත අප්‍රමාණ දුක්ඛයට විදෙලා දුකින් දුකටම පත්වන්නට සිදුවෙනවා. ඒක නිසා තමා සමාජ යහපත කරන්නේ. තමා තමන්ට පියවන්නේ අන්නයට කරන යහපතක් නෙවෙයි අපි මේ ඉවසීම පුරුදු කිරීම තුළින් සිදුවන්නේ. ඒක මැදලින් තේරුම් ගන්න. අපි ඉවසන්නේ අන්නය සඳහා නෙවෙයි අපේම යහපත සඳහා. ඒකෙන් වෙන යහපත අපටමයි. අපතමයි දෙකින් යහපතක් දෙන්නේ අපමයි දෙකින් ගමකට ගමන් කරන්නේ අපමයි ආර්ධඥානෙන් ඈත් කන්නේ එමෙනිසා තුන සීන පුරුදු කරන්නට ඕන මේක ජීවිතයට එකතු කරගන්න ඕන මේ ධර්ම දේශනාව මෙතනින් මෙන්න කිරීමට බලාපොරොත්තු වෙනවා දැන් වේලා හරියටම නමයක ඔන්න මේන පත්‍යක් නිසා හයක් ගත වුණා එතකොට අද දවසම මේ ආයතන සුදුසුයි මෛත්‍රී භාවනාවේ නිරත වීමට මොකද මේ දේශනේ දෙලින්ම මෛත්‍රී භාවනාවට එල්ල කරමින් කරන දේශනාවක්. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී මේ පින්නත් ඇගිච්චි මුල දුරේ නැහැ. බොහෝ දුරට මේ දීපේ ආදීනේ දැකලා ඉඳීමේ ආයතද දැකලා ඉඳීමේද පුරු වෙච්ච මානසික දැන් පවතින. එනිසා අපි සාමාන්‍ය සුදුසුයි මෛත්‍රී භාවනාවේ නිරත වීමට සෑහෙන අද එනිසා පුළුවන් තරම් මෛත්‍රී නිරතවන්නට මෛත්‍රී භාවනාවේ යෙදෙන්න අපි මෛත්‍රී භාවනාව අල්ලලා වෙනස වෙනස ජීවිත දේශනාවක් පවත්වන ආදේශ අවකාශ නැහැ. හැකි අන්දමින් මෛත්‍රී භාවනාවේ නිරතවන්න ඊට බලමි විශේෂයෙන්ම භාවනාවේ උසස් අධ්‍යක්ෂින් ඇති අය පවා අද මෛත්‍රී කරන්න කුමක් නිසාද? සමාජයේ යහපත මෙන්න මේ අනුමගේ යහපත සඳහා අපි සැලෝදනාය මෛත්‍රී පතුරවන අන් අයකට සමාජමත් කර ගැනීමට ඒක මහෝපකාරී වෙනවා. අපි විසක් ධර්ම ධර්ම අවබෝධය ලබා ගන්න තිබෙනවා නම් භාවනාව ප්‍රත්‍යයෙන් නම් ලබා ගන්න තිබෙනවා නම් භාවනාවේ ඒ අත්දැකීම නිසා අපිට මෛත්‍රිය මුදින් කරන්න පුළුවන් අපේ මෛත්‍රිය සහගත චිත්ත සාරණ අන්නයේ සංකාන තුලට ගොස්වලා ඒ ක්‍රියාවේ ඒකට සමාධිමත් වෙනවා ඇත්ත වශයෙන්ම අපි අන්නයේ ඉඳලින් සැදෙන්න මෛත්‍රිය පැතුවා වෙනවා හවුත් ඒක නිසා අද මුළු දවසම මෛත්‍රිය කරනවා ඇති කියලා මා බලාපොරොත්තු වෙනවා සමස්ත දෙකම අන්ත තීවිවාකස ඒකයි 45ට අප අර මෛත්‍රී භාවනා විදර්ශනා කරන ආකාරය දක්වන සැකස්පතිය නැවත මෙතන දැනීමට අදහස් කරනවා. ඒ සැකස්පතිය අහනකොට එදා හත්පට දෙනෙක්ම ශූන්‍යතාවක් බව දැක්කා. ඒ ධර්මයේ සැකස්පතිය අහලා විනාඩි 10ක් කාලයක් එතකොට ඒ අනුව නැවත භවනා කිරීම තුළින් තවත් කීප දෙනෙක් නසුන්තාවය දැක්කා. එම නිසා මේ අය අතරින් සමහර විට දෙන්නේ තුන්දෙනෙක් හෝ සිටින්නට පුළුවන්. මේ මෛත්‍රී භාවනා විදර්ශනාවට නඟලා ඒකේ නිර්මාණය සාර්ථක කරන්නට පුළුවන් අය. එම නිසා මේ අය අද මුල් තවම මෛත්‍රී නිරතවන්නට දෙකයි හතරස් පහට මෙතන රැස්නාට පසුව මම අපට පැති නැවත වාදිනී කරනවා. ඒක මුලින් අහන්න ක්‍රියාත්මක කර කර අපට තුළ හදතුනි ඒ හැට දැක අමන්න ධර්මය ඇසුවාට පසු නැවත විනාඩි 15ක් 20ක් පමණ ඒකට අනුකූලව ඒ දක්වා ඇති කරුණු වලට අනුකූලව භාවනාවේ නිරතවන්න ඊට පස්සේ ඇවිල්ලා තියෙන දැන් මේ භාවනා පන්තිය හතරටෝ හතරයි කාලෙට නිම කිරීමට බලාපොරොත්තු වෙනවා දැන් අද හැම කෙනෙම කරන්නේ මනසේ භාවනාවයි එනිසා අපි දැන් කොහොමද සිදු කරන වේලාව නිමිය විනාඩි 15 කට කොහොමද සිදු කරලා සැලොම මනසේ භාවනාවේ නිරත වෙනවා